අට්ඨ වීසතිමෝ පරිච්ඡේදෝ 28 වෙනි පරිච්ඡේදය මහා තූප සාධන ලාභෝ රුවන්මැලි මහා සෑය උදෙසා පහළ වූ වස්තු ලාභය තතෝ සත සහස්සං සෝ විසජ්ජත්වා මහේපති කාරාපේසි මහා බෝධි පූජං සුලාරමුත්තමං ඊට පසු දුටුගැමුණු මහරජුරුව කහවණු ලක්ෂයක් වේදම් කරවා උතුම් වූ උදාර වූ මහා බෝධි පූජාවක් කෙරෙව්වා. තතෝ පුරං පවිසන්තෝ තෝපත්ථානේ නිවේසිතං පස්සෙත්වාන සිලායෝ පංසරිත්වා පුබ්බකං සොතෙන් එතනින් නගරයට පිවිසෙද්දී රුවන්වැලි මහා සෑ පිහිටන භූමියේ Taman පිළිබඳව අනාගත වාක්‍ය ලියා පිහිටුවන ලද ගල් තඹ දැකලා කලින් අසා තිබූ විස්තරත් මතක් වුණා. කාරෙස්සාමි මහතුපං ඉතිහට්ඨෝ මහතලං ආරෝය රතෙන් බොන්ජෙත්වා සයිතෝ ඉති චින්තේ මහා සෑය කරන්නට ඕන කියලා මහා සතුටකින් රාජප්‍රාසාදයට නැගලා රාත්‍රියේ බත් අනුභව කරලා ශ්‍රීහාංග වඩාවේ සතපිලා මෙහෙම සිතන්නට වුණා. දමිලේ මත්තමානේන ලෝකයන් පීලිතෝ මය නසක්කා බලි මුද්දතුන් තං වජ්ජය බලෙන් අහං කාරයන්තෝ මහතෝ පංකතං ධම්මේන නිට්ඨිකා උපාදේශාමෙච්චේවං චින්තයන්තස්ස චින්තේතං චත්තම්මේ දේවතා ගානි තතෝ කෝලාහලං අවෝ දේවේසු ඤත්වා තං සක්කෝ විස්සකම්මාන මබ්බවේ ආක්‍රමණික දෙමළුන්ගෙන් රට බේරා ගනිද්දී මගේ අතින් මේ ජනයා පීඩාවටපත් වුණා. ඒ නිසා ජනතාවගේ බදු බිල වැඩි කරන්නටත් බෑ. මං ඒ බදු අය කිරීමත් හැරලා මහාසය ගොඩනංවද්දී ධාර්මිකව gadol සකලා ගන්නේ කොහොමද? මේ ආදී වශයෙන් සිතුවිල්ලේ පැටලෙහුන් රජ්ජුරුවන්ගේ සිතුවිලි දැනගත් රාජ චත්‍රයේ අරක්ගත්තා වූ දෙව්දුව දෙවියන් අතර මේ කාරණාව හඬනගා කිව්වා. එය දැනගත්තා වූ ශක්‍ර දෙවියෝ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට මෙහෙම කිව්වා. ඉට්ඨ කත්තං චේතියස්ස රාජා චින්තේසි ගාමනේ ගන්්වා පුරායෝජනම් මේ ගම්බේර නදයන්තික මාපේහිට්ටිකා තත්ත ඉතිසක්කේන බාසිතෝ විස්සකම්මෝ ඉදාගම්ම මාපේසිතස්ස හිට්ටිකා ගැමණු රජ්ජුරුවෝ මහා සෑය දෙකරන්ට ගැටල් සොයා ගැනීම ගැන කල්පනා කරමින් ඉන්නවා. පුත්‍රය ඔබ ගෙහින් අනුරාධපුරයට යොදුනක් ඈතින් පිහිටි. ගම්බීර නම් නදිය ආසන්නයේ ගඩොල්මවන්ට කියලා ශක්තිවිඳුන් විසින් පැවසූ කරුණ නිසා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මෙහි ඇවිත් එතන ගඩොල් මැව්වා. පබාතේ ලුද්දකෝ තත්ත සුනකේ වනං අගා ගෝදරූපේන දස්සේ සිලුද්දකං ගොම්බ දේවතා පසුවදා උදේ වැද්දෙක් දඩයම් බල්ලම් රැගෙන වනයේට ගියා එතකොට එහි බූමාටු දෙවියෙක් තල ගොයෙකුගේ වේසයෙන් වැද්දාට පෙනෙන්ට සැලැස්සුවා ලොද්දකෝ තන්නු බන්දන්තෝ ගන්්වා දෙස්වානයුත්තකා අන්තර හිතාය ගෝධාය ඉති චින්තේසි සෝතයෙන් තලගොයා පසුපස පන්නමින් ගිය වැද්දාට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවන ලද ගඩොල් ගොඩ දකින්ට ලැබුණා. තලගොයා නොපෙනී ගියා. එතන තිබූ ගඩොල් දෙස බලාගෙන වැද්දා මෙහෙම හිතුවා. කාරේතු කාමෝ කිරණෝ මහතු පම්මේපති උපායන මිදං තස්ස ඉති ගන්්වා නිවේදයි අපගේ රජුරුවන් වහන්සේ මහා ස්තූප රාජයෙකු කරවන්නට කැමැත්තෙන් ඉන්නවා මේකනම් උන්වහන්සේගේ අදහසටම ගැළපෙන පඳුරක්. මං ගිහින් මේ බව දැනුම් දෙන්න ඕනේ. තස්සතං වචනං සොත්වා පියං ජනහිතප්පියෝ රාජකරේ සිසක්කාරං මහන්තං තොට්ටමානසෝ ජනතාවගේ යහපතට ප්‍රිය වූ රජුරුවෝ වැද්දා විසින් පවසන ලද ප්‍රිය වචනය අහලා මහ සතුටටපත් වුණා. ඔහුට ගොඩාක් තෑගි භෝග දුන්නා. පුරා පුබුතරේ දේශේ යෝජනත්ය මත්තකේ ආචාර විට්ටිගා මම්මේ සෝලස කරේසේ තලේ අනුරාධපුරයේ ඉඳලා ඊශාන දිකට වෙන්ට යොදුන් තුනකට යහයින් ආචාර වෙට්ටි කියන ගමේ කිරිය දහසයක ප්‍රමාණ භූමියෙහි සෝවන්න බීජානුට්ටෙන් සෝ විවිධානි පමානතෝ විදත්තුක්කට මානානි අංගුලි මානානි හෙටතෝ සුවන්න පුන්නන්තං භූමින් දිස්වා තංගාම වාසිකා සුවන්න පාතින් ආදාය ගන්්වාරන්නෝ නිවේදයං විවිධ ප්‍රමාණයෙන් යුක්ත රං බිජු මතුවලා තිබුණා ලොකුම ප්‍රමාණයේ රම් බිජු වියතක් පමණ ඇති කුඩාම ප්‍රමාණයේ රන් බිජු අඟලක් පමණ ඇති රන් බිජුවලෙන් පිරී ගිය මේ භූමිය දැකපු ගම්වැසියෝ තලියකට රන් බීජ පුරවාගෙන ගිහිල්ලා රජුරවන්ට දැනුම් දුන්නා. පුරාපාචීන පස්සම්මේ සත්යෝජන මත්තකේ ගංගාපරේ තඹ පිටේ තඹලෝ සමුට්ඨේ අනුරාධපුරයේ නැගෙනහිර පැත්තට වෙන්න යොදුන් සතකින් එහා මහවැලි ගඟෙන් එතර තඹවිට ජනපදයේ තඹලෝහ බිජ්ජ මතුවලා තිබුණා. තංගාමිකා තඹලෝහ බිජ්ජ මාදාය පාතියං රාජානමුපසංකම්ම තමත්තං ච නිවේදයොං ඒ ගමේ මිනිස්සු තලියකට තම ලෝහ බීජ පුරවාගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ව බැහැද කළා ඒ බව දැනුම් දුන්නා. පුබ්බ දක්කින දේසම්මේ පුරතෝ චතු යෝජනේ සුමනවා පිගාමම්මේ ඔටහින් සුමනී බහූ අනුරාධපුරයේ සිට ගිනිකොන පැත්තට වෙන්න යොදුන් සතරක දුරින් සමන්වව නැමැති ගමේ බොහෝ මැණික් මතුවලා තිබුණා. උප්පල කුරු වින්දේ මිසකානේව ගාමිකා ආදාය පාතියායේව ගන්තරඤ්ඤෝ නිවේදයං එතකොට ඒ ගමේ මිනිස්සු වීදුරුමිනි පద్මරාගමිනි ආදී බොහෝ මැණික් තලියක පුරවාගෙන ගිහින් ඒ බව රජුරවන්ට දැනුම් දුන්නා. පුරතෝ දක්කිනේ පස්සේ අට යෝජන මත්තකේ අම්බට කෝලලේ නම්මි රජතං උප්පජ්ජත අනුරාධපුරයට දකුණු පැත්තට වෙන්න යදුන් අටකට යාහි අම්බලට්ට කෝලනං ජනපදයේ ගල්ලෙනක රිදී මතුවලා තිබුණා නගරේ වානිජෝ ඒකෝ ආදාය සකතේ බහූ මලයා සිංගි වේරාදින් ආනේතුම් මලයන්ගතෝ අනුරාධපුර නගර වාසියෙක් වෙලෙන්දෙක් බොහෝ ගල් අරගෙන මලය රටින් ඉඟුරු කහ ආදිය ගෙනෙන්නට මලය රටේ යමින් සිටියා ලේනස්ස අවිදුරම්මි සකටානිට පාපිය පාතෝද දාරුණිච්ඡන්තෝ ආරුල්ලෝතං මහේධරං ලෙනට නොදුරින් ගල් නවත්තලා කෙවිටි වලට ලී කෝටු සොයමින් ඒ කන්දට ගොඩ වුණා චාටිප්පමානකං තත්ත පක්ඛභාරේන නාමිතං දිස්වා පනස ලට්ටෙන්ච පාසානට්ටෙන්ච තං පලං වන්ටේ තං වාසියා චෙත්වා දස්සා මග්ගන්ති චින්තිය කාලං ഘോഷේසි සද්ධාය චතරෝ නාසවාමගං සලියක් පමණ විශාල වූ පැණිවරකා ගෙඩිය නිසා ඒ බරට ගහේ යත් නැවිලා ගලක් මතට හේතු වෙලා තිබුණා. ඒ කොස් ගසත් ගල මත තිබුණු වරකා ගෙඩියක් දැකලා පිහියකින් නැට්ට කපා ඒ ඉදුණු වරකා ගෙඩිය දැකලා මෙහි අග්‍ර කොටස සංඝයා වහන්සේට පූජා කරන්න ඕනෑ කියලා සිතුවා. ස්වාමීනි දාණයට මෙහි වඩිනසේක්වා කියලා ශ්‍රද්ධාවෙන් හඬ රඟා කාලഘോഷාව කළා. රහතන් වහන්සේලා සතර නමක් එතරට වැඩම කළා. හට්ටෝ සෝතේ බිවාදෙත්වා නිසීදා පිය සාදරෝ වාසියාවන්ට සාමන්ත තචං චෙත්වා පස්සයන් මුංචෙත්වා වාට පුන්නන්තං යෝසං පත්තයාදිය චතරෝ යෝස පුරේතේ පත්තේ තේස මදාසිසෝ සතුටටපත් වුණා වූ වෙලෙන්දා උන්වහන්සේලාට වන්දනා කරලා ආදරයෙන් වඩා හිඳෙව්වා. පිහියෙන් නැට වටේට කපලා වහල්ල ගලවලා ඒ වලේ පිරී ගිය වරකා පැනිස පාත්‍ර වලට ගත්තා. ඒ පාත්‍ර සතර වරකා පැනිසයෙන් පුරවා උන්වහන්සේලාට පූජා කළා. තේතංග හෙත්වා පක්කා මුං කාලං ഘോഷ සසෝ පුනා අඤ්ඤේකේනාසවා තේරා චත්තාරෝ තත්තාගමං උන්වහන්සේලා ඒ වාරගෙන වැඩම කළා. එතකොට වෙලෙන්දා ආයමත් ස්වාමීනි දාණයට මෙහි වඩනසේක්වා කියලා කාලഘോഷාව කළා. වෙනත් රහතන් වහන්සේලා සතර නමක් එතනට වැඩියා. තේ සම්පත්තේ ගහෙත්වාසෝ පනසමින්ගාහි පූරිය අදාසිතේ සංපක්කමුං තයෝ ඒකෝන පක්කමේ වෙලෙන්දා උන්වහන්සේලාගේ පාත්‍ර රැගෙන පැණිවරකා මදළු වලින් පුරවලා උන්වහන්සේලාට පූජා කළා. එතනින් තුන් නමක් වැඩියා එක නමක් නතර වුණා. රජතං තස්ස දස්සේතුං ඕරෝයත්වා තතෝයිසෝ නිසජ්ජලේන සම්නම්මේ තාමින්දා පරිබුංජත ඒ වෙලෙන්දාට ලෙනේ තිබුණු රිදී පෙන්වන්ට ඕනෑ නිසා එතනින් පහලට වැඩම කරලා ලෙන ආසන්නයේ වැඩහිඳ පැණිවරකා මදුළු වැළඳුවා සේසාමින් ගාවානිජෝපි බුඤ්ජිත්වා යාව දත්තකං බණ්ඩිකාය ගයත්වාන සේසතේර පදානුගෝ වෙලෙන්දාත් ඉතිරි වරකා මදළු ඇති තරම් අනුභව කරලා තව ඉතුරු වරකා පොදියකට ගැටගසාගෙන යන්ට සෝදානම් වෙද්දී එක් නමක් නොවැඩිය වගේ පාසටහනෙන් දැක්කා අනිත් තුන්නාම වැඩියා. මුන් වහන්සේ නොවැඩියේ මොකද කියලා තෙරුන් වහන්සේගේ පියවර සටහන් ඔස්සේ ගියා. ගම්පාන තේරං පස්සෙත්වා වෙය්‍යා වච්චමකාසිච තේරෝ චලේන ద్వාරේන තස්ස මග්ගං අමාපයේ තෙරුන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කා දැකලා උන්වහන්සේට වතාවත් කළා. තෙරුන් වහන්සේ ලෙන දොරෙන් ඔහුට යන්ට පාරක් නැවුවා. අංජසයිමිනා තම්පේ ගච්ඡ දානි උපාසක තේරං වන්දියසෝ තේන ගච්ඡන්තෝ ලේන මද්දස පින්නත් උපාසකේ ඔබටත් දැන් මේ මාර්ගයෙන් යන්න පුළුවන් කියලා වදාලා. තෙරුන් වහන්සේ වන්දනා කරලා වෙලෙන්දා ඒ මාර්ගයෙන් යද්දී ලෙන දැක්කා. ලේනද්වාරම් මිටත්වාන පස්සෙත්වා රජතම්පිසෝ වාසියාහනිත්වාන රජතන්ති විජානිය ලෙනතොර ඉදිරියේ සිටිය ඔහු රිදී කඳ දැකලා පිහියෙන් තුවාල කොට ඒවා රිදී බව දැනගත්තා. ගහෙත්වේකං සජ්ජු පින්ඩිකං ගත්වාන සකටන්තිකං සකට ඊටපාපෙත්වා සජ්ජු පින්ඩං තමාදිය ලහොං අනුරාධ පුරං ආගම්ම වරවානිජෝ දස්සතරගතං රඤ්ඤෝ තමත්තම් පිනිවේදයේ එතනින් ලොකු රිදී පිටක් අරගෙන තමන්ගේ ගැල් ළඟට ගිහින් ගැල් එතනම නවත්වලා රිදී පිටත් අරගෙන ඉක්මනින්ම අනුරාධපුරයට සේන්දු වුණ උතුම් වෙලෙන්දා රජ්ජුරුවන්ව බැහැදකලා රිදී පිට පෙන්නලා විස්තර දනුන් දුන්නා පුරතෝ පච්චිමේ පස්සේ පංචයෝජන මත්තකේ උරුවේල පටනේ මුත්තා මහා මලක මත්තියෝ පවාලන්තරිකා සද්දෙන් සමුද්දාතල මොක්කමෝ කේවට්ටාතා සමෙක්කෙත්වා රාසෙන්කත්වානයකතෝ අනුරාධපුරයෙන් බටහිර පැත්තට වෙද්ද යොදුම් පහකින් එහා උරු වේල පටුනේ විශාල නෙල්ලිගිරි තරමේ මුතුත් ඒවා සමගින්ම පබලුත් කරත්ත 60ක ප්‍රමාණයකින් වෙරළට ගොඩ ගසා තිබුණා මාළු අල්ලන මිනිස් වේවා විමසා බලා එක් තැනකට ගොඩ ගැසුවා. පාතියාන යත්වාන මුත්තා සහ පවාලකා රාජාන මුපසංකම්ම තමත්තම් පිනිවේදයොන් ඔවුන්ගේ මුතුත් පබලුත් භාජනයකට පුරවාගෙන ගිහින් රජ්ජුරුවන් බැහැදකලා ඒ වායේ විස්තර දැනුම් දුන්නා පුරතෝ උත්තරේ පස්සේ සත්යෝ ජන මත්තකේ පේලිවාපික ගාමස්ස වාපිපක්කන්ත කන්දරේ ජායන් සුවාලිකා පිටේ චතරෝ උත්තමාමනේ නිෂේද පෝතප්පමාන උමා පුප්ප නිබාසුභා ජායන් සවාලුකා පිටේ චත්තාරෝත්තමාමනේ නිසද පෝතප්පමාන උමා පුප්ප නිබාසුභා වැල්ල මත මෙරිස් ගල් ප්‍රමාණයේ දියබැලලිය මල් පැහැය බඳු. තද නිල් පාටින් යුතු අති සුන්දර වූ උතුම් නිල් මණික් සතරක් පහළ වෙලා තිබුණා. තේ දිස්වාසුනකෝ ලොද්දෝ ආගන්්වා රාජ සම්තිකං ඒව රූපං මනේ දිඨා මයායති නිවේදේ ඒ මණික් දෙක බලුවැද්දෙක් රජ්ජරුවන් ඔබ හැදකලා. මම මෙබඳු මහා මැණික් සතරක් දැක්කා කියලා දැනුම් දුන්නා. ඉත්තකාදීනේතානි මහා පුඤ්ඤෝ මහාමති මහතෝ පත්තමුප්පන්නා සිසෝ සිතදේවසෝ මහා පින්නති මහා නුවණැති අපගේ දුටුගැමුණු රජුරුවෝ මහා සෑය පිණිස උපන් ගඩොල්ලාදී සෑම වස්තුවක් ගැනම තොරතුරු එක දවසක් ඇතුළතම දැනගත්තා. යතානුරූපං සක්ඛාරං තේ සංකත්වා සුමානසෝ ඒතේ වාරක්කේ කත්වා සබානියහරාපේ සතුටටපත් රජුරෝ ඒ වස්තුව ගැන තොරතුරු ගෙනා පිරිසට සුදුසු අයුරින් සත්කාර සංග්‍රහ කරලා ඔවුන්ම ඒ වස්තුවල ආරක්ෂකයන් කරවා ඒ සියලු වස්තුව ගෙන්වා ගත්තා. කේදම් පිකාය ජමසයිහ මචින්තයිත්වා පුඤ්ඤං පසන්න මනසෝ පචිතං ඒවං සාධේති සාධන සතානි සුඛාරණනි තස්මා පසන්න මනසෝ කරේය පුඤ්ඤන්ති ශරීරයට ලැබෙන ඉවසිය නොහැකි පීඩාවන් පවා මෙනෙහි නොකොට පහන් සිතෙන් රැස් කළ පින් බලයෙන් යුතු දොටුගමන රජුරවන්ට මහා සෑය කරවන්ට පින් බලයෙන් වස්තුව ලැබුණු අයුරු සිහිකොට සැප ලබාගෙන පින්මය සිය ගණන් කරන්න ඕනේ. ඒ නිසා අපිත් පහන් සිතින් යුක්තව පින්මයි කරගන්න ඕනේ. සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ මහා තූප සාධන ලාභෝ නාම අට්ඨ වේසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද්දා වූ මහා වංශයේහි රුවන්මැලි මහා සෑය උදෙසා පහළ වූ වස්තුලාභේ නම් වූ 28 වෙනි පරිච්ඡේදයයි